කසොත් මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැන් ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් පටිච්චසමුප්පාදයේ දැන් ඔය චක්‍රය නවත්තන්න අපිට තියෙන ක්‍රමයේ අවිද්‍යාව දුරු කිරීම ස්වාමීන් වහන්සේ. දැන් අපි දැන් භාවනා කරනවා කායන සුඛාය කායන විපස්සනා භාවනා කරනවා. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ මේ දින හතක් ඔයා මේක වැඩුවොත් මේක නිවන් දකින්න පුළුවන් කියලා. එතන ඒ ස්වාමීන් වහන්සේ මොකක්ද ඇත්තටම එතන දැන් කරන්නේ? කියන්නේ එතන මොකක්ද අපි ඇත්තටම ඒකේ කරන්න තියෙන ස්වාමීන් වහන්සේ එතන? කරන්න තියෙන්නේ තේ සතර සතිපට්ඨාන ප්‍රගුණ කිරීම තුළ අපි මූලික වශයෙන් සිහිය සතිය දියුණු කරගන්න ඕන. ඊළඟට සම්පජඤ්ඤය. ඊළඟට වීරය. ආතාපි සම්පජානෝ සතිමා සිහිය තියෙන්න ඕන ප්‍රඥාව තියෙන්න ඕන පීඩතන සිහිය තියෙන්න ඕන කරන්නේ අපි යම් අරමුණක් කෙරෙහි අවධානය යොමු කරනකොට ඒ අරමුණ පිළිබඳ පූර්ව උපාදානයන්ගෙන් තොරව ඊළඟට උපකල්පනයන්ගෙන් තොරව හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව නිදහස් මනසින් යුක්තව ඒ සංස්කාර ධර්මයේ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නට අපට සිහිය තියෙනවා. ඊළඟට ඒ සංස්කාර ධර්මයේ කෙරෙහි අවධානය යොමු වෙනකොට සංස්කාරයේ ස්වභාවයත් අපට ප්‍රකට වෙන්න ඕන ඒ මොහොතේ ඒ සංස්කාර ධර්මය අරමුණු කරන්නා වූ සිතේ ස්වභාවයත් අපට ප්‍රකට වෙන්න ඕන. මොකද සංස්කාර ධර්මයේ ස්වභාවය දකිනකොට අපේ සිත ව්‍යාකූල වෙනවා නම් වික්ෂිප්ත වෙනවා නම් ඒක නොපෙනුනොත් අපිට මේ වැඩේ කරන්න බෑ. සිත ගැන වැටහෙනකොට අදාළ අරමුණ පැහැදිලි නැති වුණොත් ඒත් අපට මේක පැහැදිලි කරගන්න බෑ. එතකොට හේතුව ප්‍රත්‍ය කියන මේ හේතුව ඵලය කියන මේ දෙපැත්තම අපට ප්‍රකට වෙන්න. දැන් ඇසින් අපි රූපයක් දකිනවා නම් ඒ දකින රූපේ වගේම මනස ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ඒ දෙපැත්තම කෙරෙහි අපේ අවධානය තියෙන්න ඕන. අන්න ඒ විදිහට අවධානය පුහුණු කිරීමේ වැඩපිළිවෙල තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් සතර සතිපට්ඨානයේ හැටියට පැහැදිලි කරා. දැන් ওই විදිහට අවධානය පුහුණු කරගත්තට පස්සේ අපිට සම්පජඤ්ඤය මතුවෙන්න ඕනේ. කියන්නේ විමසිලිමත් ප්‍රඥා. ඒ විමසිලිමත් ප්‍රඥාවේදී තමයි අපි විමසිල්ලෙන් බලන්නේ යමක් දිහා. ඒ කියන්නේ දැන් අපිට ඕන නම් මොකක් හරි සංකීර්ණ මැෂින් එකක් නිකන් වැඩ කරන දිහා අපට ඔහෙ නිකන් බලාගෙන ඉන්න පුළුවන් කිසි අදහසක් නැතුව. හැබැයි මේ මැෂින් එක පිළිබඳව අධ්‍යයනය කරන ඉගෙන ගන්න ඕන කෙනෙක් මේ මැෂින් එක දිහා බලා ඉන්නේ අපි වගේම ඇස් දෙකෙන් බලා ඉන්නවා තමයි. හැබැයි විමසිලිමත්වයි බලාගෙන ඉන්නේ. කොහොමද මේක එකට එකක් සම්බන්ධ වෙන්නේ? කොහොමද වැඩ කරන්නේ? මේ කොටසෙන් මොකද්ද කරන්නේ? මේ කොටසෙන් මොකද්ද කරන්නේ? මේකේ වේගය වැඩි කරන්නේ කොහොමද අඩු කරන්නේ මේ ඔක්කොම ගැන අවධානයෙන් ඉන්නවා. ඒ අවධානයෙන් ඉන්නකොට තමයි මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ. මෙහෙමයි මේකට හේතුප්‍රත්‍ය සැකසෙන්නේ. මෙහෙමයි මේක අඩු කරන්නේ, වැඩි කරන්නේ, නවත්වන්නේ මේ ඔක්කොම ටික දැනෙන්න ගන්නේ අර විමසිලිමත් ස්වභාවයෙන් ඒ උපකරණය දිහා බලාගෙන හිටියොත්. අන්න වගේ අපිට මේ කය දිහා බලා ඉන්නකොට මේ සිත දිහා කය දිහා සිත දිහා අවධානයෙන් බලාගෙන ඉන්න සිහිය තියෙන්න ඕන. හැබැයි සිහිය විතරක් හරියන්නේ අර ඉගෙන ගන්න කැමති කෙනා මැෂින් එක දිහා විමසිල්ලෙන් බලා හිටියා වගේ අපේ කය දිහා සිත දිහා චෛතසික ධර්ම දිහා විමසිල්ලෙන් බලන්න අපි පුරුදු වෙන්න ඕන. අන්න එහෙම විමසිල්ලෙන් බලනකොට තමයි මේවා එකින් එක ප්‍රත්‍ය වෙන හැටි. ඒ හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය අපට දැනෙන්න ගන්න. ඊට පස්සේ ඒවා හටගත් ගමන් බිඳී යන හැටි අපට දැනෙන්න ගන්න. එතකොට පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ත්‍රිලක්ෂණ ධර්ම ඒ වගේම මේවට අදාළ ආවේනික ගති ලක්ෂණ. අපි අර ප්‍රඥාව ගැන කතා කරනකොට කිව්වේ මේ හැම ධර්මයකටම ආවේනික ගති ලක්ෂණ තියෙනවා. දැන් අවිද්‍යාවේ තියෙන අඳුරු කරන ගතිය, ප්‍රඥාවේ තියෙන ප්‍රකට කරන ගතිය. ලෝභයේ තියෙන්නේ అలවන බන්ධනය කරන ගතිය. පටිඝයේ තියෙන්නේ ගැටෙන ගතිය. එතකොට ආපෝ ධාතුවේ තියෙන්නේ అలවන බන්ධනය කරන ගතිය. තේජෝ ධාතුවේ තියෙන්නේ දවන ගතිය. එතකොට මේ විදිහට එක් එක් ධර්මවලට ආවේනික ගති ලක්ෂණ තියෙනවා. අර විමසිල්ලෙන් බලනකොට තමයි අපිට හේතුප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි ආවේනික ගති ලක්ෂණ ඒ වගේම ඒවාෙහි පොදු ගති ලක්ෂණ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා හේතුප්‍රත්‍ය වශයෙන් එකට සම්මිශ්‍රණය වෙන හැටි සම්මිශ්‍රණය වෙලා ඒවෙන් කරන කාර්යභාරය මේ හැම දෙයක්ම දැනෙන්න ගන්න. දැන් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒතනත්තාට ඉගෙන ගන්න වෙනවා මූලික සංඝටක. ඒ කියන්නේ රසායනික මූලධර්ම මූලද්‍රව්‍ය මොනවද කියලා මූලික වශයෙන් ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් ගති ලක්ෂණ අනන්‍ය වූ ලක්ෂණ මොනවද? එක් එක් රසායනයන්ගේ අනන්‍ය ලක්ෂණ. ඊට පස්සේ මේවා එකින් එක කොහොමද සම්මිශ්‍රණය වෙන්නේ? රසායනික සංයෝග මොනවද? ඊළඟට ඒවා වෙන වෙනම තියෙනකොට ඒවා ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? එකට එක මිශ්‍ර වුණාම ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? දැන් මේවා කෙලවරක් නැති සාගරයක් වගේ මේවා අධ්‍යයනය කරන්නට වෙනවා. ඒ අධ්‍යයනය කරන කරන ප්‍රමාණයට තමයි ඔහු දක්ෂ වෙන්නේ රෝගියෙකුගේ රෝගය මොකක්ද? ඒ කියන්නේ රෝගය කියලා කියන්නේ විකෘතියක්. දැන් ප්‍රකෘතිමත්ව ඉන්න ශරීරයක තියෙන්න ඕන ස්වභාවය මොකක්ද? විකෘති වුණාම කොහොමද මේ විකෘතිය හඳුනගන්නේ? ඊට පස්සේ විකෘතියේ මූලය හඳුනගන්නේ කොහොමද? ඒක ප්‍රකෘතිමත් කරන්න දැන් මෙතන රසායනික වශයෙන් මොනවද ඇති වෙලා තියෙන විකෘති භාවය. ඒ විකෘතිය ප්‍රකෘතිමත් කරන්න මෙතන මොන මොන රසායනික කොටස් එකතු කරන්න නැත්තේ. ඒවා කොහොමද සම්මිශ්‍රණය කරන්න නැත්තේ. සංයෝග කරන්න. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තාම තමයි ඔහුට රෝගියෙක්ව හඳුනාගෙන රෝගය හඳුනාගෙන එහි පවතින රෝග නිදානය හඳුනාගෙන ඒකට අවශ්‍ය ඖෂධ හඳුනාගෙන ඒ ඖෂධ නිවැරදි විදිහට සංයෝග කරලා ඒ රෝගයාගේ රෝගය සුව කරන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන් අන්න ඒ වගේ අපි අර විමසිලිමත් ප්‍රඥාවෙන් බලනකොට අපිට කාලයක් එහෙම අධ්‍යයනය කරනකොට පේනෙන්න ගන්නවා ප්‍රകൃතිය මේකයි විකෘතිය මේකයි මේක විකෘති වෙලා තියෙන්නේ මෙහෙමයි ඒක යලි ප්‍රകൃතිමත් කරන්න මේකයි කල යුත්තේ මේක මේ මේ විදිහටයි අකණ්ඩව පවතින්නේ මේක නවත්වනවා නම් නවත්තන්න ඕන නැති මෙන්න මෙතනිනුයි. ඒතකොට නවත්තන මූල මූලික සාධකයේ මේ පැවැත්වීමේ මූල සාධකයේ මේකයි ඒතොර මේක නවත්වනවා නම් අන්නේ මූල සාධකය අහෝසි කරන්න තියෙයි. අහෝසි කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඒකට තියෙන්න ඕන සාධක මොනවද? ඒ සාධක අවදි කරන්නේ කොහොමද? ඒක ප්‍රමාණවත් අවදි කරලා අර මූල සාධකය අහෝසි කරන්නේ කොහොමද? දැන් මේ ටික දීර්ඝ කාලයක් ওই විදිහෙන් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි දැන් භාවනා කරනවා කියලා මොකක් හරි හිත හිතා හිත එක තැනක තියාගෙන ඉන්න උත්සාහ කරනකොට ඉබේ මේවා සිද්ධ වෙනව නෙමෙයි. ඒවා දැනගෙන හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕන එක්තරා පුහුණුවක්. එතකොට ඉතින් ඔය ටික ඔක්කොම කරන්න අපිට වීරිය තියෙන්න ඕන. ඒ නිසා සිහිය, ප්‍රඥාව, වීරිය කියන මේ ධර්ම අවදි කරගෙන ඒවා ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපිට කෙලිස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක යම් කිසි කෙනෙකුට එක සතියක් අඛණ්ඩවම පවත්වන්න පුළුවන් නම් ඒ තනත්තාට මේ වැඩේ නිම කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අඛණ්ඩවම සිහිය ප්‍රඥා වීර්ය දින හතක් මුළුල්ලේ පවත්වන්න යම් කෙනෙකුට පුළුවන් නම් විතරයි ඒක ඒ විදිහෙන් පළදරනවා කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. එහෙම නැත්නම් අපි දින හතක් උත්සාහ කළයි කියලා නෙමෙයි. දින හතක් උත්සාහ කිරීම වෙනයි. දින හතක් අකණ්ඩව සිහිය ප්‍රඥා වීර්ය පවත්වා ගැනීම වෙනයි. ඉතින් අපි අපිට පුළුවන් දින හතක් උත්සාහ කරන්න. උත්සාහ කළයි කියලා ඒ දින හතෙන් එක තප්පර කීයක් අපිට සිහිය ප්‍රඥා වීරිය පවත්වන්න පුළුවන් වෙනවද කියලා හරියට විනිශ්චය කරගන්න පහසු නැහැ. ඉතින් තත්පර කීපයක් ඒ තුල පවත්වලා ආය පැය කීපයක් අපි අනිත් කෙලස් එක්කලා පවතිනකොට අපි ආය හොද හොද මඩේ දැම්මා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අඛණ්ඩව දින හතක් ඒ සිහිය ප්‍රඥා වීර්ය නඩත්තු කරගන්න සමත් වෙනවා නම් ඒ මට්ටමේ හැකියාවක් වර්ධනය වෙන්නේ සාංශාරික වශයෙන් එතනට හොඳ පුහුණුවක් හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙකුට පමණයි. ඉතින් ඒ හයිය තියෙනවා නම් ඒ කියන්නේ ඒ වෙනකොට ඔහු ගොඩාක් දුර සසරේ ඇවිත් තියෙන කෙනෙක් කියන එකයි අනිත් පැත්තෙන් එකෙන් කියන්නේ. අනිත් කාරණේ තමයි ඉතින් තව දේවල් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කවුද මහදන සිටු පුත්‍රයාට උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. නමුත් රහත් උනේ නැහනේ. ඊළඟට අජාසත් රජුරෝ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අහලා නැගිටලා යනකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මොහු සෝවාන් වෙන්න පුළුවන්කම තිබුණු කෙනෙක්. නමුත් සෝවාන් උනේ නැහනේ. ඇයිද? ඒවට බාධක ධර්මක් තියෙනවා. දැන් මහදන සිට පුත්‍රයාට එච්චර රහත් වෙන්න තරම් හැකියාව තිබුණට ඔහු කල්යාණ මිත්‍ර ආශ්‍රයයත් එක්කලා සද්ධර්ම ශ්‍රවණයත් එක්ක යෝනිසෝ මනසිකාරයත් එක්ක ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වුණේ නැහැ. ඒ දෝෂය නිසා ඔහුට හැකියාව තිබුණට මතුනේ නැහැ. එතකොට අජාසත් කුමාරයාට ඒ හැකියාව තිබුණා ධර්මය ශ්‍රවණය කරන්නත් යොමු වුණා. නමුත් ඒ වෙනකොට ඔහු විසින් ආවරණීය ධර්මයක් හදාගෙන ඉවරයි. කර්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ කියලා ආවරණ තුනක් තියෙනවා. කර්මාවරණ කියලා කියන්නේ ආනන්තර පාප කර්මයකින් එකක් හරි ඒ ජීවිතේ කරලා තිබුණොත් ඒතනත්තාට ඒක බාධකයක් වෙනවා කෙලස් ප්‍රහාණය කරන්න. එහෙම නැත්නම් ආර්ය භාවයටපත් වෙන්න. ඊළඟට ක්ලේශාවරණ කියලා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටි ගත්තොත් ඒතනත්තාට මේ මිත්‍යා දෘෂ්ටිය අත්හරින තෙක් පුළුවන්කමක් නැහැ මාර්ගඵලයකටපත් වෙන්න. විපාකවරණ කියලා කියන්නේ උත්පත්ති සිත ප්‍රතිසන්දි සිත ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වුණොත් ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වුණොත් විතරයි ඒ තැනත්තාට කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ද්වි හේතුක හෝ අහේතුක උත්පත්තියක් වුණොත් ඒ භවය තුල නිවන් අවබෝධ කරන්න බෑ. ඒ වගේ තව සාධකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සතියක් එක දිගට සිහිය නොවන වීරය පවත්වන්න පුළුවන් නම් ඒ හැකියාව ඇති වෙන්නේ ඔය සියලු සාධක වලින් නිදහස් වෙච්ච කෙනෙකුට සහ සාංශාරිකව හොන්තට පාරමිතා වැඩුණු බෝධිපාක්ෂික ධර්ම වැඩුණු ඉන්ද්‍රිය ධර්ම වැඩුණු බල ධර්ම වැඩුණු කෙනෙකුට විතරයි දින හතක් අකණ්ඩව ඔය වැඩේ කරන්න පුළුවන්. ගිලිහෙන්නේ නැතුව. ඉතින් ඒ මට්ටමට කෙනෙක් ආවොත් විතරයි ඒ ඵලය ලැබෙන්නේ. එහෙම නැතුව අපි උත්සාහ කිරීම කියන එක වෙනම එකක්. ඒ ධර්මතා ටික අකණ්ඩව පැවැත්වීම කියන එක තවත් එකක්.